8යි විනාඩි 9යි 91.7න් 91.9න් සුදේශීය සේවා තරංගාතරින් අපි දැන් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ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 සික්ඛාපදං සමාදියාමි සුරා නීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත ආනබන්තේ සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්ථා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 ධර්ම ශ්‍රවණාබිලාසී කාර්මික පින්වත්නි අද දවසේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ හරහා විකාශනය කරනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව සමගයි ඔබ හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ අද දවසේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් සිදු කරනු ලබන මේ ධර්ම වැඩසටහන තුලින් ඔබත් එක්ක වටිනා කියන කාරණාවක් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය නිවනට බාධා වන අයුරු පැහැදිලි කරන්න කියන එක. ඊ타ත්ම කාලෝචිත වටිනා මාතෘකාවක් හැටියට මම මේ මාතෘකාව හඳුන්වන්නට කැමතියි. හේතුව තමයි මේ කාලයේ අපිට නිවන් මඟ ඇයි තාමත් අවබෝධ කරගන්නට බැරි වුණේ කියන කාරණාව මදකට විමසා බලනකොට මේ මාතෘකාව මම ඒකයි කිව්වේ කාලයට බොහෝමත්ම උචිත මාතෘකාවක් හැටියට මාතෘකාව හඳුන්වන්න පුළුවන් කියලා. අපි සාකච්ඡා කරමු මේ ධර්ම දේශනාව තුළින් කොහොමද මේ මිත්‍යා දෘෂ්ටිය නිවන් මඟට බාධා වන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙන්නේම සම්මාදිට්ඨික මාර්ගය. යාරෂ්ඨාංගික මාර්ගයේහි මේ සම්මාදිට්ඨිය කියන මේ වචනේ ඊ타ත්ම වටින කාරණාවක් හැටියට පින්වතුනි මේක හඳුන්වන්නට පුළුවන්. හේතුව තමයි මේ සම්මාදිට්ඨිකත්වයේහි ගමන් මාර්ගය තමයි පින්වතුනි නිවන් ගමන් මාර්ගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. <coughs> ඒ සම්මා දිට්ඨිකත්වයෙන් එහා කවදාවත් පින්වතුනි අපිට මේ ශාසනයෙහි කිසිම කෙනෙකුට සෝවාන් වෙන්නවත් පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොට පින්වතුනි මේ ලෝකයේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පහළ වෙන්න කලින් ඒ දඹදිව තලයේ පින්වතුනි තවත් තිබුණා වෙනත් වූ ආගම්. සාමාන්‍යයෙන් ගත්තොතින් දැන් අපි ඔය බුද්ධ ධම්ම සංඝ නිවන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ඔය ආදී වශයෙන් වචන භාවිතා කරනවනේ. මේ වචන කියලා කියන්නේ ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ නිර්මාණය කරපු වචන නෙවෙයි. ඒ කාලයේහි පාරිභාෂික වචන තමයි මේ බුද්ධ ධම්ම සංඝ ඊළඟට චතුරාර්ය සත්‍ය මේ ආදී වචන පින්වතුනි ඒ කාලයේ පාරිභාෂික වචන ඒවා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න තෝරගත්තේ. මට ඔබට මේක කියන්න ඕනකම තියෙන්නේ බුදුහාමුදුරුව පහළ වෙන කාලයේදීත් පින්වතුනි මේ බුදු වෙලා කියලා ඒ වගේම නිවන කියලා එකක් ඒ කියන්නේ ස්වර්ගය සුගතිය කියලා එකක් ඒ කාලෙත් පින්වතුනි තිබුණා. ශාස්ත්‍රවරු පහළ වෙලා අපි දන්නවා පූර්ණ කශ්‍යප, මක්කලි ගෝසාල, අජිතකේස කම්බලි, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත මේ ආදී වශයෙන් පින්වතුනි මේ <clears throat> ශාස්ත්‍රවරුම තමන්ගේ දර්ශනයක් පින්වතුනි ලෝකයාට කියලා දුන්නා. අවබෝධ කරලා දුන්නා. පූර්ණ කශ්‍යප අක්‍රීයවාදියක් ලෝකයට හඳුන්වලා දුන්නා. මක්කලි ගෝසාල නියතිවාදියක් ලෝකයට හඳුන්වලා දුන්නා. මෙන්න මේ විදිහට පින්වුතුනි ඒ ඒ ශාස්ත්‍රවරු තමන්ගේ දර්ශනයක් ලෝකයට කියලා දුන්නා. පින්වතුනි මේ ශාස්ත්‍රවරුන්ගේ දර්ශනය අද අපිට හෙලා දකින්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. නැත්තම් ওই ශාස්ත්‍රවරුන්ගේම පින්වතුනි දර්ශනයේ තිබුණා නම් මේ කාලයේදී බුදුරජාණන් වහන්සේගේ දහම හැර පින්වතුනි හොඳට මතක තියාගන්න ওই ශාස්ත්‍රාත්‍රු වරුන්ගේ දර්ශනියත් එක්ක අපිට අභියෝග කරන්න කිසිම පුළුවන් කමක් නැහැ. මොකද ඒ තරමටම ඒ ඒ දෘෂ්ටිගතය සියලුම දෘෂ්ටීන් අභිභවා යන දෘෂ්ටිගතයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ සියලුම දෘෂ්ටි නැති කරලා දැම්මේ. මේ මිත්‍යා දෘෂ්ටි නැති කළා සම්මාදිට්ඨිකත්වයේ පින්වතුනි පෙන්වලා දුන්නේ. එතකොට මේ සස්වාස්ත්‍රවරුම කිව්වේ මොකද්ද? අපි බුදු වෙච්ච අය. අපි ළඟට එන්න අපි තමයි ධර්මයේ කියන්නේ. අපේ ඉන්න ශ්‍රාවකයෝ තමයි සංඝයා. අපේ දර්ශනීන් තමයි මේ සසරේ දුක නිවන්න පුළුවන්. ඒ වගේ මේ ඔය සියල්ලක්ම පින්වතුනි අන්ත දෙකක් ඔස්සේ මේ තමන්ගේ දහම විස්තර කරා. පිරිසක් කිව්වා කාමසුකල්ලිකාණ යෝගයෙන් මේ සසරි දුක කෙලවර කරන්න පුළුවන්. තවත් පිරිසක් කිව්වා අත්කිලමතාණ යෝගයෙන් මේ සසරේ දුක කෙලවර කරන්න පුළුවන්. පිරිසක් කියනවා මේ ආත්මෙ විතරයි අපිට තියෙන්නේ. ඒ නිසා මෙතනින් යහපතට ආත්මයක් අපිට නැහැ. පුළුවන් තරම් ණයට හරි ගෙතෙල් අරගෙන කාලා බීලා ජීවත් වෙන්න කියලා. ඊළඟට තවත් පිරිසක් කිව්වා මේ ජීවිතය අපිට පුළුවන් තරම් දුක් විඳලා විඳලා විඳලා විඳලා මේ සසරේ අපි ගినాපු කර්මයන් නැති කරලා දැම්මොත් අපිට ඊළඟ ආත්මේ ඉඳලා සපුවත් වූ තැනකට යන්න පුළුවන් කියලා. ඔවුන් ඒ හරහා තමන්ගේ දර්ශනීය පෙන්වලා දුන්නා. මේ විදියට පින්වතුනි ඒ ශාස්ත්‍රවරුම තමන්ගේ දර්ශනීය ලෝකයට කියලා දුන්නා. අජවෘත, ගෝවෘත, කුක්කරවෘත ආදී වෘතවල හැසිරියා ඒ වගේ ශාරීරියට දැඩි දුක් දේවල් දෙමි මේ සංසාරේ දුක කෙලවර කරන්න ඕනේ කියලා ඔවුන් දහමක් ලෝකයට කියලා දුන්නා. එනතුණි මේ කාලයේ තමයි විලක මඩ නැමැති මේ මඩ තියෙන මේ විලේ ඇතුළෙන්ම නිලුම් පොහට්ටුවක් පිපිලා ඒ මඩ නොතැවරි මඩෙහි නොගෑවි එන්නේලුම් මල පිපී තිබෙන්නාසේ ලෝතර භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අර සියලු දෘෂ්ටිගතයන් නැති කරලා ලෝකයාට අර්ථවත් වූ සම්මාදිට්ඨික ධර්මය පිංතුනි දේශනා කළේ. උන්වහන්සේ පෙන්වල දෙනවා මේ ලෝකයේ මේ නිවන් මඟ වඩන්නට පුළුවන් වෙන කාටවත් නෙවෙයි මෙන්න මේ සම්මාදිට්ඨිකාරී මාර්ගය යන කෙනාට විතරයි කියලා. දැන් ඔය බුදු වෙලාය කියන පිරිසක් හිටපු නිසානේ දැන් මේක මෙහි වචන කියද්දී පිරිසකට හිතෙන්න පුළුවන් එහෙම කොහොමද බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවනේ ඒක ධර්ම රත්නයනේ එහෙම කියලා නෑ පින්වතුනි ඒ කාලෙත් ඔයි කියන වචන තිබුණ වෙනත් වූ ශාසනවල මට ඔබට ඒකට සූත්‍ර සිහිපත් කරන්න පුළුවන් අනුරුද්ධ සූත්‍රය යාදී වශයෙන් සූත්‍ර ගණනාවක්ම තිබෙනවා ධර්මයේ ඒ කාරණාව ඔප්පු කරන්න පුළුවන් ඒ ඒ එතකොට ඔකට මම හොඳම සාධකයක් ඔය ඇත්තොන්ට සිහිපත් කරනම් ඔබ අහලා තියෙනවා නේද සුදත්ත සූත්‍රය. ඒ සුදත්ත සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ගැන අනේපිටි සිටුතුමා ඇහුවයින් පස්සේදී අනේපිටි සිටුතුමා සද්ධාව වැඩි කරගෙන මේ බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. හැබැයි එකපාරටම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියලා පිළිගන්නේ නැහැ. අනේපිටි සිටුතුමා එක්තරා උපක්‍රමයක් භාවිතා කරා පරීක්ෂණයක් කළා මොකද්ද අනි පිරිසුතුමා හිතින් හිතුවා මේ උත්තමයා ඇත්තටම බුදු වෙච්ච උත්තමයා නම් මගේ ඇත්ත නම කියලා කතා කරයි මොකද ඒ කාලේ අනි පිරිසුතුමා නමින් ප්‍රසිද්ධ වෙලා හිටියට මෙතුමාගේ ඇත්ත නම තමයි සුදත්ත මේ සුදත්ත කියලා කතා කළොත් අන්න එතකොට තමයි මම පිළිගන්නේ මෙයා බුදු වෙලා කියලා එතකොට බුදුරජාණන් වහන්සේ පින්වතුනි අර අනේ පිටිසුතුමාගේ සිත දැකලා කතා කරනවා සුදස්ත මෙහි එන්න කියලා. බලන්න ඒ කාලේ බුදුහාමුදුරවරු පවා ඔහොම දේවල් වලින් පරීක්ෂා කරලා තියෙනවා. ඒ බුදුහාමුදුරෝ පරීක්ෂා කරේ වාද විවාද කරලා නෙවෙයි. වාද විවාද කළා පරීක්ෂා කරපු පරීක්ෂණක් තිබුණා. ඒ විනත් වූ ධර්මයත් එක්ක වාද විවාද කළා. හැබැයි බුදුරජාන් වහන්සේගෙන සද්ධාවෙම හිටපු අය පවා ඒ සද්ධාවට එළඹිලා තිබෙන්නේ උන්වහන්සේ ගැන පරීක්ෂණ කරලා සමහර වෙලාවට. ඔය බ්‍රහ්මය සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මය සූත්‍රය. ඒ බ්‍රහ්මය සූත්‍රයේ පින්නතුණි විශේෂයෙන්ම පෙන්වනවා බ්‍රහ්මය බ්‍රාහ්මණය උත්තර කියන බමුණා තමන්ගේ ප්‍රධාන ගෝලියේ අවලා මාස 7ක්ම බුදුහාමුදුරුවෝන් ගැන පරීක්ෂණයක් කරා. පරීක්ෂා කරා බුදුහාමුදුරුවන්ව. මං කියන්නේ ඒකයි අද කාලෙත් ඉතින් ඔය රහත් වෙලයි කියන අය පරීක්ෂා කරයි කියලා ප්‍රශ්නයක් නැහැ. පාපයක් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක බය වෙන්න එපා. මොකද අපේ ප්‍රඥාව හරි අඩු මට්ටමකනේ තියෙන්නේ. ඒ නිසා තර්ක විතර්ක වලට අපි හසු වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. අපි සාකච්ඡා කරමු මේ කොහොමද මේ නිවැරදි මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ කියලා. මම මේ සඳහා පින්වතුනි දේශනාවට තෝරාගත්ත සූත්‍රයක් අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ. එහෙම නැත්නම් දසක නිපාතේ කියලා අපි කියනවා. මේ 6 වෙනි පොතේ තියෙනවා 402 වෙනි පිටුවේ සූත්‍රයක් ဒုတိ ය අදම්ම සූත්‍රය කියලා. මේ ဒုတိ ය අදම්ම සූත්‍රයේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ අදම්මෝච භික්කවේ වේදිතබ්බෝ ධම්මෝච අනත්තෝච වේදිතබ්බෝ අත්තෝච අදම්මංච විදිත්වා ධම්මංච අනත්තංච විදිත්වා අත්තංච යතා ධම්මෝ යතා අත්තෝ යතා පටිපජ්ජිතබ්බං මෙන්න මේ කාරණාව ඉතාමත්ම වටින දේශනා කාරණාවක් අද මේ දේශනාවට මොකද්ද අදම්මෝච භික්කවේ වේදිතබ්බෝ ධම්මෝච මහණෙනි අධර්මය හා ධර්මය අපි අවබෝධ කරගත යුතුයි. අනත්තෝච වේදිතබ්බෝ අස්තෝච. අනර්ථය කියන්නේ මොකද්ද? අර්ථය කියන්නේ මොකද්ද කියලා අපි දැනගත යුතුයි. අදම්මංච විදිත්වා ධම්මංච අධර්මය හා ධර්මය දැන අනත්තංච විදිත්වා අත්තංච අනර්ථය හා අර්ථය දැන යථා ධම්මෝ යථා අත්තෝ යම් පරිදි ධර්මයේ වේද යම් පරිදි අර්ථයේ වේද යථා පටිපජ්ජිතබ්බං මෙන්න මෙසේ පිළිපැදිය යුතුයි කියන කාරණාව තමයි මෙතන කියන්නේ. මෙන්න මේක තමයි පින්වතුනි අද කාලේ අපිට මේ නිර්වාණ මාර්ගයට යන්න තියෙන අමාරුම තැනක් මට හිතෙනවා මෙන්න මේක තේරුම් ගැනීම කියන එක. මොකද අධර්මීය මොකද්ද ධර්මීය මොකද්ද අර්ථය මොකද්ද අනර්ථය මොකද්ද අධර්මීය හා ධර්මීය දැන අර්ථය හා අනර්ථය දැන ඒ ධර්මයයි මේ අර්ථයයි කියලා දැන ගැනීමම තමයි පින්වතුනි අපට අද අමාරුම දේ වෙලා තියෙන්නේ මම ඔබට පැහැදිලි කරන්නම් මොකක්ද ඒකට හේතු වෙච්ච කාරණාව කියන එක පින්වතුනි මම මෙහිදී මේ සූත්‍ර දේශනාවල් පැහැදිලි කරද්දී හැමදාම මම මේ පිටු අංක කියලා පොතේ තැන කියලා මේ විදියට කරන්න පින්වතුනි ඔබට ඇත්තටම අනුකම්පා කරලා නැත්නම් මට මේ මෙහෙම සූත්‍රයක් තියෙනවායි කියලා නමක් විතරක් කියලා කියන්න පුළුවන් මම මේ විදියට මේ පිටු අංක කියමින් මේ ධර්මයේ විස්තර කරන්න මොකකටවත් නෙමෙයි මේ ධර්මයේ පින්වතුනි කිසිම වෙලාවක මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ බණක් වෙන්නට බෑ. මේ ධර්මය ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් විය යුතුයි. ඒක තමයි දේශිකානන් වහන්සේ නමක් කියලා කියන්නේ. පිඤ්ඤාණ සූත්‍රයේ අංගුත්තර නිකායේ පස්වෙනි නිපාතේ තියෙන පිඤ්ඤාණ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවනේ මහණෙනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරනවා ඒ දුර්ලභයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදියටම දේශනා කරන ශ්‍රාවකයක් දුර්ලභයි. බුදුහාමුදුරෝ ධර්ම දේශනා බුදුහාමුදුරන්ගේ පහළවීම දුර්ලභයි. උන්වහන්සේගේ ධර්මය ඒ විදියටම දේශනා කරන ශ්‍රාවකයක් දුර්ලභයි. ඒතර බලන්න පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ මොකද්ද? උන්වහන්සේගේ දේශනාවම තමයි පින්වතුනි අපි කළ යුතු දේ. වෙන අන්‍යෝ දේශනාවල් කරන්න අපට අවස්ථාවක් නැහැ. දැන් අපි අද උදාහරණයක් හැටියට බලමුකෝ මෙන්න මෙහිම. මම ඔබට අපේ අධ්‍යාපන රටාවෙන් පොඩි උදාහරණයක් කියන්න. දැන් ඔන්න අපි පින්වතුනි අපේ ආචාර්යවරයෙක් කැවිලා අපිට පාසලේදී සිංහල පාඩමක තියෙන මේ අපි ගමුකෝ උදාහරණයක් හැටියට මේ සමාස කියන පාඩම පැහැදිලි කරලා දෙනවා. සමාස කියන මේ ව්‍යාකරණ පාඩම අපට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ ආචාර්යවරයා සමාස කියන පාඩම පැහැදිලි කරලා දෙද්දී ඒ ආචාර්යවරයා පින්වතුනි අපට කියලා දෙනවා කොහොම මොකද්ද? සිදස් සංගරාවේ මෙන්න මෙහිම සමාස වර්ග පහක් තියෙනවා. මේ සමාස වර්ග පහ තමයි සමාසය සමාස වීමට යොදාගන්නේ. අන්‍යාර්ථ සමාසය, දකාරාර්ථ සමාසය, විභක්ති සමාසය, විශේෂණ සමාසය මියාදී වශයෙන් සමාස පහක් තිබෙනවා. එතකොට පින්වතුනි දැන් ඔය ආචාර්යවරයා අපිට අපේටම අපේ ගුරුවරයා අපිට ඕක කියලා දෙද්දි පින්වතුනි ඉස්සර වෙලා කියනවා මෙන්න මෙහෙම තමයි සමාස තියෙන්නේ කියලා. සීදා සංගරා පාටියක් කියලා දෙනවා. ඊළඟට ආචාර්යවරයා කරන්නේ මොකද? අර සමාසයේ කින්නික විස්තර කරලා දෙනවා. දරුවනේ දකාරාර්ථ සමාසය කියලා කියන්නේ මේකයි. මේ දකාරාර්ථ සමාසයෙන් වෙන්නේ මෙන්න මේකයි. අපිට වචන බෙදන්න ගියයින් පස්සේදී මේ දකාරාර්ථ සමාසය කියන එක මේ විදියට යොදා ගන්න පුළුවන් කියලා ඔන්න කියලා දීලා උපමාවල් වශයෙන් දෙනවා. සමහර වෙලාවට උපමාවල් වශයෙන් ආචාර්යවරයා දෙන්න පුළුවන් මේ ගහද වැලද ගහ වැල කොළ කියන එක ගහද වැලද කොළද එතකොට ඒක පින්වත්නි අර මේ මේ සිතස් සංගරා පොතේම තියෙන උපමාවක් වෙන්න ඕන නෑ එතකොට ආචාර්යවරයා පින්වත්නි අදට ආකාරයට ගලපලා පින්වත්නි උපමාවක් ගන්නවා ගහවැල කොළ ගහද වැලද කොළද මව පියා මවද පියාද අන්න ඔහොම දකාරාර්ථ සමාසය විස්තර කරලා දෙනවා දැන් මම මේක මේ දේශනාව සිංහල පාඩමක් කරගන්නව නෙවෙයි මම ඔබට මේ කියලා දෙන්න හදන්නේ මෙන්න මේක තේරුම් ගැනීම අනිවාර්යෙන් අත්‍යවශ්‍ය නිසා අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන ත්‍රිපිටක කතාවල ඒ ධර්මයේ තමයි පින්වතුනි දේශකයාට විස්තර කරන්න තියෙන්නේ ඒ විස්තර කරනකොට තමයි පින්වතුනි විස්තර කිරීමේදී අපිට යම් යම් උපමාවල් භාවිතා කරන්නට පුළුවන්. ඒ උපමාවල් භාවිතා කරලා අපිට මේක විස්තර කරන්නට පුළුවන්. හැබැයි මේ උපමාවල් අර කරන ධර්මයට ගැළපෙන්න ඕන. ඒ උපමාව අනිත් කිසිම ධර්මයකට නොගැලපෙන ආකාරයේ උපමාවක් භාවිතා කරන්න හොඳ නැහැ. ඒ නිසා තමයි දේශකයාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අවසරයක් දුන්නේ විත්තාරේන පරේසං දේසින්ති විස්තර කරලා දේශනා කරන්න කියන එක උන්වහන්සේ පැහැදිලි කරේ ආන් ඒ නිසා එතකොට පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපි ඒ විදිහට විස්තර කරන්න ඕන ඒකට අපිට අද කාලේට යම් යම් උපමාවල් භාවිතා කරන්න පුළුවන් උදාහරණ ගන්න පුළුවන්. දැන් ඇත්තටම අපේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අට කතාව පාලියට පරිවර්තනය කරද්දී උන්වහන්සේ මේ ක්‍රමයෙන් භාවිතා කරේ. දැන් ඕක භාවිතා කරලා ඔහොම ලියපු නිසානේ මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝගේ දේශනාව තේරෙන්නේ නැති අයනේ මේක පිළිගන්න බෑ කියලා කියන්නේ. අඩුම තරමේ මම කියන්නේ අට කතාව පොඩ්ඩක් කියවලා බලන්න සිහියෙන් කොහෙද මේකේ පැටලුමක් තියෙන්නේ කියලා. පැටලුමක් නෑ පින්වතුනි. අට කතාව හරීම निराවුල්. අට කතාවේ පැටලුමක් නැහැ. අද විශ්වවිද්‍යාල වලින් පවා කියනවා මේ බුද්ධඝෝස හාමුදුරුවෝ මේ ධර්මයට කරේ විනාශය. එහෙම කියනවා. නමුත් පින්වතුනි බුද්ධඝෝස හාමුදුරුවෝ මේ ධර්මයට කරේ පුදුම සේවයක්. එහෙම කවදාවත් ඒක කරේ නැහැ විනාශ වෙන විදියට. රහතන් වහන්සේලා වැඩ හිටපු යුගයක තමයි මේ පාළි අට කතාව ලියන්නේ. එතකොට ඒ රහතන් වහන්සේලා බලාගෙන ඉඳීද මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට පිංඔතුනි අනර්ථයක් වෙනවනම් කියන්නේ සිංහල අට කතා පොට්ටික කන්ද උඩකට ගහලා පිටුවා කියලා. ඒතකොට එහෙම කවදාවත් පිංඔතුනි ඔය සිංහල අට කතා පොට්ටික පුච්චනකන් රහතන් වහන්සේලා බලාගෙන ඉන්නවද? උන්වහන්සේට ශක්තිය නැද්ද මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය විනාශ වෙනකොට ඒකට බේරගන්න? දෙවන ධර්ම සංගායනාවේදී සබ්බකාමී මහරහතන් වහන්සේ, සාල්ල මහරහතන් වහන්සේ, යස මහරහතන් වහන්සේලා එකට එකතු වෙලා ඒ කාලේ තිබිච්ච මේ ශාසන විරෝධී ක්‍රියාවක් නතර කරන්නේ දෙවන ධර්ම සංගායනාව තිව්වේ. ඒතකොට ඒ වගේ මේ සිංහල අට කතාව පාලියට පරිවර්තනය කරන යුගයේ ධර්මයට ශාසනයට අනර්ථයක් වෙනවා නම් උන්වහන්සේලා ඒක බලාගෙන ඉන්නවද? නෑ ඒ වෙනුවෙන් හනක් නගනවා. ඒ වෙනුවෙන් විරෝධයක් නගනවා උන්වහන්සේලා. නමුත් වින්නතුනේ ශාසනයේ කිසිම තැනක එහෙම ඊට පස්සේ තමයි ඔය අට කතාව ලියලා ඉවුරුණයෙන් පස්සේ තමයි පින්වතුනි ටීකා ග්‍රන්ථ ලිව්වේ. ඊට පස්සේ තමයි පින්වතුනි පරිවාර ග්‍රන්ථ ලිව්වේ. හොඳට මතක තියාගන්න අද මේ මහා පඬිතිය උගත්තු කියන අය මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයට බැන්නට පින්වතුනි රහතන් වහන්සේලා ඊට පස්සේ ටීකා ලියපු ආචාර්යවරු ඊට පස්සේදී පරිවාර ග්‍රන්ථ ලියපු කිසිම ආචාර්යවරේ පින්වතුණිය අට කතාවට කවදාවත් පොඩි වචනකින්වත් දොසක් කියලා නැහැ. එහෙමනම් ඔබ හිතනද මේ රහතන් වහන්සේලාගේ යුගයද එහෙම නැත්නම් ඒ යුගයේ කියූපකද හරි නැත්නම් මේ අද කාලේ විද්‍යාවෙන් උපාධිගත් වූ ඊළඟට මේ ගණිත වලින් උපාධිගත් වූ අය අය කියන කතාවද අපි පිළිගන්න ඕන කියන එක. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිඟුතුනි හිතෝ හිතෝ ආකාරයට වෙනස් කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මම ඔබට මේ කියලා දෙන්න හදන්නේ ඔබ මේ සම්මාදිට්ඨික මාර්ගය තෝරා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තේරුම් ගන්න ඕන. අධර්මීය මොකද්ද? ධර්මීය මොකද්ද කියලා තේරුම් ගන්න නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ඕන. මේ සූත්‍රයේ ඉන්නේ කී තාමත්ම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. කතමෝච බික්කවේ අදම්මෝ මහණෙනි මොකද්ද අධර්මයේ කියන්නේ කතමෝච ධම්මෝ කවරෙක්ද ධර්මයේ කියලා කියන්නේ කතමෝච අනත්තෝ කතමෝච අත්තෝ මොකද්ද අනර්ථය මොකද්ද අර්ථය කියන එක තේරුම් ගන්න ඕන. උන්වහන්සේ දේශනා කරනවා පින්වතුනි දැන් ඇත්තටම මම මේ pāli වචනේ මේ විදිහට කියන්නේ මොකකටවත් නෙවෙයි. මම දන්නවද ලංකාවේ මට බොහෝ දෙනෙක් කතා කරනවා. ඇත්තටම හරිම සතුටුයි මේ පිරිස කතා කළා. ඒ වගේ දේවල් කියනකොට එතකොට මම මේ කරගෙන යන කාර්යෙහි සතුට මට ඒ මුවින් අහන්න ලැබෙන එක ඉතාමත්ම සතුටක් වෙන නිසා. මොකද මට ඕනකම තිබෙන්නේ අද කාලේ මේ ත්‍රිපිටකය අමාරුයි කියවන්න බෑ කියලා කියනවනේ. පාලි අමාරුයි තේරෙන්නේ නෑ කියලා කියනවනේ. පින්වතුනි ඉපදෙනකොට අපිට සිංහල කතා කරන්න පුළුවන් වෙලයි පොදුනේ නෑ. ඉපදිලා අවුරුදු කීයක් ගියාද සිංහල කතා කරන්න පුරුදු වෙන්න. ඊළඟට අවුරුදු කීයක් ගියාද පින්වතුනි ඉංග්‍රීසි වාක්‍යයක් අපිට හදන්න. ඉංග්‍රීසි අකුරු 26 ඉගෙන ගන්න කොච්චර කාලයක් අපිට ගියාද? එහෙනම් ඕනෑම භාෂාවක් පින්වතුනි පටන් ගන්නකොට අමාරුයි. පාලිත් එහෙමයි. පාලිත් පටන් ගන්නකොට අමාරුයි. වෙලා තියෙන්නේ මේකට තියෙන උනන්දුව නැතිකමයි. මම අර කියන්නේත් ඒකයි. එංගලන්තේ මහරජින පාලි කතා කරා නම් එහෙනම් අපි අද හොඳට පාලි කතා කරනවා. ලෝකෙම පාලි කතා කරානම් සුද්ධ පාලි කතා කරානම් අපිත් අද පාලි කතා කරනවා. පාලි අමාරු නෑ. මේ පාලි හරි සරල, ලේසි භාෂාවක්. ඉගෙන ගන්න එක තමයි පින්වතුනි ඕන්නේ අවශ්‍යතාවය නැතිකමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් ඒකට මම මේ උපක්‍රමයක් හැටියට තමයි මේ භාවිතා කරන්නේ සූත්‍රය කියලා, පිටුවංක කියලා, පොත කියලා. මොකද මම දන්නවා උනන්දුව තියෙන නිවන් මඟට යන්න ඕන අවංක සිතුවිල්ල තියෙන අද ශ්‍රාවකයෝ මේ ධර්ම දේශනාවල් අහලා ඒවා තමන්ගේ දුරකතනින් පටිගත කරලා නැත්නම් ඒවායේ කැසට් පටමේ ගුවන්විදුලි සංස්ථාවෙන් අරගෙන ගිහිල්ලා ඒවා නැවත අහලා මේ සූත්‍රය හොයාගෙන ඒවා කියවලා ඒ අවබෝධය ලබා ගන්නවා අන්නේ අවබෝධය ලබා ගන්න ඇත්තන්ට කෙරෙහි කරන අනුකම්පාව නිසා තමයි මේ pāli වචන කියමින් මේක කරන්නේ. එතකොට ඔවුන්ට මේ දේශනාව මොකද මම දන්න විශාල පිරිසක් මේ කැසට්පට අරගෙන ගිහිල්ලා ඔවුන් ඒව නැවත නැවත ශ්‍රවණය කරනවා. සූත්‍රයේ කිය අරගෙන සූත්‍රේ බලාගෙන අර දේශනාව නැවත ශ්‍රවණය කරනවා. මොකද දැන් මේ දේශනාව විකාශන වෙන වෙලාවේ ඔබේ අතේ මේ සූත්‍රය නැහෙනේ. සමහර අයගේ ගෙවල්වල ත්‍රිපිටකේ තියෙන පුළුවන්. එතකොට එහෙම අය අරගෙන ටක් ගාලා කියවනවා. නමුත් එහෙම නැති නිසා සමහර අය කරන්නේ මේක ඒකෝ මේ මේවා කැසට් පටි ඉල්ලගෙන ඒක ගෙනල්ලා නැවත අහනවා නැවත ශ්‍රවණය කරලා අර සූත්‍රේ බලාගෙන කියවනවා. එතකොට එයාලාට පහසුවක් වෙන්න තමයි ඇත්තටම මම මේ මේ විදියට පින්වතුනි මේ කාරණාව විස්තර කරන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දේශනාවේ පෙන්වලා දෙනවා මිත්‍යා දෘෂ්ටිය තමයි මහණෙනි මේ ලෝකයේ අධර්මය. සම්මා දිට්ඨිය තමයි මේ ලෝකයේ ධර්මය. මිත්‍යා දෘෂ්ටිය යම්බඳු ලාමක අකුසලයක් තමයි උපදවන්නේ. සම්‍යක් දෘෂ්ටිකය කුසල ධර්මයක් තමයි උපදවන්නේ. එය තමයි මේ නිර්වාණ මාර්ගයට යන්නා වූ අර්ථවත් වූ පුද්ගලයායි කියලා කියන්නේ. දැන් මෙතන පින්වත්නි තාමත්ම හොඳට පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ ද්විතීය අදම්ම සූත්‍රය ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයම මේ විදිහට විස්තර කරනවා. නමුත් අද දේශනාවට මාතෘකාවට මට මිනිමේ කාරණා පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම මේ සූත්‍රය ගත්තේ. සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නේ නෑ මේ සූත්‍රය. මෙන්න මෙතන පැහැදිලි කරන පින්තුනි අධර්මයේ කියලා කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. වැරදි දැක්ම. ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. නිවැරදි දැක්ම. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්නේ මොකද්ද? අකුසලයක් උපදවනවා. ඒක තමයි අනර්ථය කියලා කියන්නේ. සම්‍යක් දෘෂ්ටියෙන් කුසලයක් උපදවනවා. ඒක තමයි පින්වතුනි ඒ ඒ සම්‍යක් දෘෂ්ටියෙන් තමයි නිවන් මාර්ගට යන්නේ. ඒක තමයි පින්වතුනි අර්ථය කියලා කියන්නේ. එතකොට අද අපිට වෙලා තියෙන දේ මොකද්ද පින්වතුනි? මෙන්න මේ ධර්මය මොකද්ද? මේ අධර්මය මොකද්ද කියන එක තේරුම් ගන්න අපි හරි පැටලිලි සහගත තැනක පින්වතුනි අතරමං වෙලා ඉන්නවා. බලන්න අද බුදුදහමට ඇවිල්ලත් පින්වතුනි කී දෙනෙක් අද අසරණ වෙලා තියෙනවද කියලා බලන්න. කී තැනක දැන් මේ මේ සූත්‍රය වගේම ඇත්තටම මේ මේ කාරණාවල් තේරුම් ගන්න මම ඔබට මේ 6 වෙනි පොතේ අංගුත්තර නිකායේ 6 වෙනි පොතේම තියෙන තවත් සූත්‍ර කිහිපයක් පැහැදිලි කරන්නම් මේ අදම්ම සූත්‍රය ඊළඟට ඊට ඉහළ තියෙනවා පඨම අදම්ම සූත්‍රය ඒකත් ඒ විදිහමයි ඊළඟට මේ පොතේම 384 වෙනි පිටුවේ තිබෙනවා පින්වත්නි විද්‍යා සූත්‍රය විද්‍යාවට ඒ කියන්නේ අවිද්‍යාවට පින්වතුනි පූර්වාංගම වෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ විදියට පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා සෑම දෙයකටම මූලික වෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. එතකොට මේ මේ මිත්‍යා දෘෂ්ටිය පින්වතුනි අද කාලේ අපි අවබෝධයෙන් තේරුම් ගත යුතු ධමයක් නොවේද? අනිවාර්යම අවබෝධයෙන් තේරුම් ගන්නට ඕන. හොඳට මතක තියාගන්න මේ ලෝකයේ සම්‍යදෘෂ්ටික දහමක් යම්කිසි කෙනෙකුට අවබෝධ වුණා නම් ඒ අවබෝධ උනේම උතුම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි කියන එක ශ්‍රාවකෝබ හැම වෙලාවකම සිහියේ තබා ගන්න. වෙනත් වූ කිසිම කෙනෙකුට පින්වුතුනි ඔය කියන ධහම අවබෝධ වෙන්නේ නැහැ. මේ මාතර මහින්දහාමුදුරුව රහත් වෙලා ඇවිල්ලා මෙතන බණ කිව්වත් ඒ රහත් වෙලා කිව්වත් මට මේ ධම දේශනා කරන්න වුණොතින් දේශනා කරන්නේ මෙන්න මේ ක්‍රමවේදයට මොකද සම්‍යද්දෘෂ්ටිකත්වයේ කියන එක පින්වත්නි රහතන් වහන්සේ නමකටවත් තෝරා ගන්නට පුළුවන් කමක් නැහැ අදුම තරමේ සත්තු මැරෙන්නේ ප්‍රාණඝාතයක් වෙන්නේ කොහොමද කියන එකවත් මේ ලෝකේ ආර්ය ඒ ඒ රහතන් වහන්සේ නමකට ආර්යයන් වහන්සේ නමකට පින්වතුනි තෝරගන්න බෑ. ඔබ දන්නවනේ අනුරුද්ධ හාමුදුරුව දිවස්ලාභින් අතරින් අග්‍රස්ථානයක් ලැබපු උත්තමයන් වහන්සේ නමක්නේ. අනුරුද්ධ හාමුදුරුව දවසක් භාග්‍යවතුන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි මට මේ ජලය බොන්න බෑ. ඒ වෙලාවේ අහනවා ඇයි? ස්වාමීනි මේ ජලයේ සත්තු ඉන්නවා. ඒ වෙලාවේ කියන බුදුරජාන් වහන්සේ පෙරළ බොන්න කියලා. ඒ වෙලාවේ පෙරළ බොනකොට ස්වාමීනි ඒත් මේ ජලයේවත් සත්තු ඉන්නවනේ. අහනව භාග්‍යතුන් වහන්සේ කොහොමද දැක්කේ? ස්වාමීනි දිවසින්. ඒ වෙලාවේ කියනවා අනුරුද්ධ ඔක දිවසින් බලන්නේ නැතුව වළඳන්න කියලා. ඒ වෙලාවේදී බලන්න ඒ කාරණාව කොච්චර වටිනවද කියලා කියනවනම් දිවස් ලාභියෙකුටවත් බෑ පින්වතුනි සත්තු මැරෙන්නේ නැත්තේ කොහොමකද්ද සත්තු ප්‍රාණඝාතේ වෙන්නේ මොනව කරාමද ප්‍රාණඝාතේ නොවෙන්නේ මොනව කරාමද කියන එක බෙදා ගන්න තේරුම් ගන්න එහෙමනම් ඒ මේ ශාසනයේ හිටපු කිසිම රහතන් වහන්සේ නමකට පින්වතුනි මේ ධර්මයේ උපද්දවන්නට බෑ. අපිට මේ ධර්මයේ පින්වතුනි තේරුම් ගන්න පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනීම විතරයි. රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ තමයි මේ ත්‍රිපිටකය අට කතාව පින්වතුනි ග්‍රන්ථාරූඪ වුණේ. ත්‍රිපිටකයේ අට කතාව රහතන් වහන්සේලා වැඩ හිටපු යුගයන් වල ග්‍රන්ථාරූඪ වෙනකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට ඔය ග්‍රන්ථාරූඪ වීම තුලින් පින්වතුනි උනේ අනර්ථයක් නම් කවදාවත් පින්වතුනි මේ ධර්මය මේ පොට්ටික මේතා කාලයක් එන්න ඉඩ තියන්නේ නැහැ. ඒක උන්වහන්සේලා ඒක ධර්මයට කරන හානියක් නිසා මේවා විනාශ කළා දානවා. අද කාලේ බලන්නකෝ මේ ධර්මයට ආපු ගමම්ම කියන මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? මේ ත්‍රිපිටකයේ පොත්වලේ තියෙන ඒවා. මේවා මේ පොත්වල තියෙන ඒවානේ. මේවා කටපාඩම් කරගෙන එනකොට වැරදිලා. අද අද උනත් බලන්නකෝ අපිට කටපාඩම් කටපාඩමින් කියන්න පුළුවන්ද? දැන් සමහර අය කියනවා දැන් අපි තුම මේම දේශනාව කවුරු හරි අහලා අහපු වචන ටික මේ විදිහට ගිහිලා කාට හරි කියන්න බෑනේ. ඒ මොකද දන්නවද එහෙම වෙන්නේ? මම ඔබට කියන්නම් හේතුව මොකද්ද කියලා. පින්වතුනි අද අපිට ඇත්තටම කියනවා නම් සූත්‍ර 10ක්වත් කටපාඩම් කරගන්න බෑනේ. අපිට බැරි නිසා අපිත් හිතනවා ඒ රහතන් වහන්සේලාට බැරුව ඇති කියලා. ඒක හේතුව. දැන් ඔක අර දුක්ඛතා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අසද්ධාවන්තයන්ට සද්ධා කතා දුක්ඛතාලෝ. දුසිල්වතාට සිල්වත් කතා දුක් කතාලෝ. ඒ වගේ පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි මේක විශේෂයෙන්ම පෙන්වලා දෙනවා. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් බලන්න පින්වතුනි සමහර බොරු කියන මිනිස්සු ඉන්නවනේ. බොරු කියන මිනිස්යාට පින්වතුනි බලන්නකෝ හැම කෙනාම කියන එක පේන්නේ මොකක් වගේද බොරුවක් වගේ. ඒක ඇත්ත. හොරකම් කරන කෙනාට හැම කෙනාම පේන්නේ හොරකම් කරනවා වගේ. මත්පැන් පානය කරන කෙනාට හැම කෙනාම පේන්නේ මත්පැන් පානය කරනවා වගේ. ඔය කාම මිත්‍යාචාරයේ හැසිරෙන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු පින්වතුනි බොහොම හොඳ සිල්වත් මිනිස්සු දිහාත් බලන්නේ මේ මිනිස්සුත් කාමයේ හැසිරෙනවා ඇති. ඔය ඔහොම සිල්වතා වගේ හිටියට කියලා. ඒකද ඒ කියන්නේ තමන් කරන දේ තමන්ගේ න්‍යායෙන් තමයි අනිත් කෙනා මනින්න බලන්නේ. දැන් මේ ළඟදී මම සමහරලාවට ඒ වගේ අත්දැකීම් අනන්තව ලබලා තියෙනවා. ඒකට මේ කාලේ වස් කාලෙත් නිසා එක පැත්තකින් සාමාන්‍යයෙන් මට අගෝස්තු මාසයේ සැප්තැම්බර් මාසේ වගේ මේ මාස දෙකේම ධර්ම දේශනාවල් බාරගෙන තිබෙනවා. ඒ ඒ අතර කාලය තුල විවේකයක් ඇත්තෙම නැහැ. ඉතින් සමහර ඇත්තෝ ධර්ම දේශනාවකට ආරාධනා කරනකොට මම ඉතින් කියනවා මෙහෙමයි මේ අසවල් පන්සලේ මට මේ දිනේ කිව්වම කියනවා මට එදාට බෑ මං ඉතින් පන්සලේ ගමත් එක කියනවා මේ අහවල් ගමේ අසවල් පන්සලේ මට බණක් තියෙනවා කියලා. පින්තුනි දිනක් එක්තරා එහෙම සිදුවීමක් වුණෙන් පස්සේදී මට ආයෙමත් නැවත ඒ දුරකථනේ තියලා පොඩි වෙලාවක් යන්න හම්බුනේ නෑ. අර මම අර ආරාධනා කරපු මිනිස්සයාට කිව්වනේ පන්සලක මෙහෙම බණක් තියෙනවා ඒ නිසා ඔබේ ආරාධනාව බාරගන්න බෑ කියලා. ඒ පන්සලෙන් මට දුරකථන මුතුමක් ආවා. ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ආරාධනාවේ වෙනසක් නෑ නේද කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේගේ දිනේ වෙනසක් නෑ නේද කියලා. මං කොනේ අපි හාමුදුරනේ කියලා. එලා මගෙන් අහනවා නෑ මේ දැන් දායක මහත්මිය කතා කරලා ඔබ වහන්සේගේ මෙහෙම බණක් තියනවාද ඒක ඇත්තටම තියනවාද කියලා. ඒ මොකද දන්නවද පස්සේ තමයි මට කාරණාව වැටහුනේ. අර කතා කරපු මිනිස්සයා ආරාධනාව කරයින් පස්සේදී ඒ මිනිස්සයා හිතුවේ මම බොරුවක් කිව්වා කියලා. ඒ කියන්නේ මට එදාට ආරාධනාවක් නැහැ. එයාගේ ආරාධනාව පිළි අරගන්න බැරි කමට මම බොරුවක් කියලා කිව්ව තමයි මේ මිනිස්සේ හිතුවේ. ඉතින් ඒ මනුස්සයා ඒක තහවුරු කරගන්න ඕන කමට අර කියන පන්සලට කතා කරා. මං ඉතින් වෙලාවට තමයි මේ පුදුම වාසනාවකට මගේ කටින් අර පන්සලයි ගමයි කියවුණා. ඒ නිසා මං යන්තම් බේරුණා නැත්තම් අර මනුස්සයා තාමත් හිතාගෙන ඉන්නේ මට එදාට ඉඩ තියෙනවා. ඒ නිසා මේ හාමුදුර මගේ ආරාධනාව බාරගත්තේ නැහැ කියලානේ. ඒ ඒක පින්වතුනි වෙලා තියෙන්නේ මොකද්ද? මං අනිවාර්යයෙන්ම තීරණය කරා මේ මනුස්සයා හොඳට බොරු කියන කෙනෙක් වෙන්නේ නැති කියලා. අර බොරු කියන කෙනාට පින්වත්නි හැම කෙනාවම පේන්නේ මියත් බොරු කියනවැති මියත් බොරු කියනවැති මියත් බොරු කියනවැති කියලා. මම මේ කාරණාව ගත්තේ මොකටද දන්නවද? අද අපිට කටපාඩම් කරගන්න බැහැනේ මේ සූත්‍ර 10ක්. අපිට බැරි නිසා අපි හිතනවා මොකද්ද? ආ ඒ කාලේ රහතන් වහන්සේලාටත් මේව කටපාඩම් කරගෙන ඉන්නකොට වරදින්නේ නැති කියලා. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ ඔය දඹදිව ඉන්දියාවේ වන්දනා කරන්න යනෝ වගේම වන්දනා කරන්න යන්න හොඳම තැනක් තමයි පින්වතුනි මේ බුරුමේ රට. බුරුමේ රටට ඔබ යන්න. මම මේ රටට යන්නේ කියලා කිව්වට මේ මම ඒජන්සියක් දාගෙන නැහැ මේ මිනිස්සු රටවල් යවන. නමුත් මම මේ කියන්න ගත්තේ මොකකටවත් නෙවෙයි මේ ඔබ ඒ රටට යන්න ඒ රටේ බුරුමේ රටේ මහා විහාරේ ඉන්නවා පින්වතුනි ත්‍රිපිටකය කටපාඩම් ස්වාමින් වහන්සේලා 12 නමක්. ඒ මහා විහාරේ ඉන්නව බොහෝ ස්වාමින් වහන්සේලා දිගබානක, දීඝනිකායම කටපාඩම්, මජ්ක්‍ධිම බානක, මජ්ක්‍ධිම නිකායම කටපාඩම්, ඒ ආදී වශයෙන් මේ නිකායවල කටපාඩම් ස්වාමින් වහන්සේලා ඉන්නවා. එතකොට අදටත් පින්වතුනි මේ මිහි තලයේ ත්‍රිපිටකයම කටපාඩම් අය ඉන්නවා මේ ලෝකේ. එහෙම ඒක නිසා අපිට පින්වතුන්ෙන් ඔය කරුණු ප්‍රකට වෙන්නේ නෑනේ. ඔය කරුණ නොදන්නා නිසා අපි කියනවා මේ රහතන් ඒ කාලේ මේක කටපාඩම් කරගෙන එනකොට වර්ධිනවා අපිට උනත් මේ යමක් කිව්ව ගමන් ඒ වචන ටික ඒ විදිහටම ගිහිල්ලා අහගෙන තව කෙනෙකුට කියන්න බෑනේ ඉතින් අපිට බෑයි කියලා පින්වතුනි ලෝකේ ඔක්කොටම බෑයි කියන එක හරිද නැහැ ඒ මේ ලෝකේ පින්වතුනි ඒ ආර්යයන් වහන්සේලා නීවරණ ධර්ම ප්‍රහාණය කරපු ආර්යයන් වහන්සේලාට කටපාඩම් අද ඉන්න මේ හොර මිනිසුන්ට කටපාඩම් කරගන්න බැරි වුණාට එයාලා ඒ ඒ උත්තරමයන් වහන්සේලාට කටපාඩම් කරගන්න බෑ. මම මේ හොරා කියලා කිව්වේ වැරදි වචනයක් නෙවෙයි. බුදුහාඳුර දේශනා කරලම තියෙනවා මේ ලෝකේ මහ හොරු පස් දිනේ. උන්වහන්සේ පෙන්වල දෙනවා. ඒ මහ හොරු පස් දිනාගෙන් පින්වතුනි එක හොරෙක් තමයි මේ Tamanට මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි මාර්ගඵල ලබලා නැති වුණාට මාර්ගඵල ලැබුවායයි කියලා තමන්ව ප්‍රකට කරනවා. ඒ කියන්නේ තමන් කියනවා මම මාර්ගඵල ලැබූ කෙනෙක් කියලා. බුදුහාඳුර දේශනා කරනවා මහහොරු පස් දිනේ. ඒ මහහොරු පස් දිනාගෙන් එක හොරෙක් තමයි ආන්නේ හොරා. මාර්ගඵල ලබන්නේ නැතුව මාර්ගඵල ලැබුවායයි කියලා මිනිසුන්ට කියවීම. පින්වතුනි බුදුහාමුදුරුව මේ හැම කාරණාවම දේශනා කළ තියෙන අන්න ඒ නිසා තමයි මම ඒ අයට හොරු කියලා කිව්වේ. නැත්තම් මේක වරදවා හිතන්න එපා. මේ හාමුදුරුව මෙහෙම කිව්වා කියලා. පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපිට පින්වතුනි අපිට මේ ධර්මයේ කිසිම තැනක පින්වතුනි කිසිම ආකාරයකට වෙනසක් නැහැ. ඇත්තම දැන් ඔය මහහොරු පස් දෙනා ගැනත් දේශනාවෙ තියෙන නැත්නම් කොහොයන්න ගනින්නේ කොහෙද තියෙන්නේ කියලා තියෙනවා විනය පරාජිකාපාළියේ ඒ පළවෙනි පොතේම තියෙනවා පින්වතුනි 196 වෙනි පිටුවේ බලන්නකෝ පංචමී භික්කවේ මහා චෝරා චෝරා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මින් කියලා මේ මහණෙනි මේ ලෝකේ මහ හොරු පස් දිනක් වේය කියලා ඕකේ දේශනා කළ තියෙන හොරු පස් දිනාව. කියවල බලන්න ඔය ඇත්තෝ ඒ හොරු පස් දෙනා කවුද කියලා තේරුම් ගත්තම අද හොරු කවුද ඇත්තයි කවුද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. මේක මේ මම කියප එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචනින් තමයි කිව්වේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ මේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ පින්වතුනි අද අපි ගොඩක් වැළිලා ඉන්නවා. දැන් ඒ කාලේ ශස්ත්‍රාස්ත්‍රවරුන්ගේ සරණ ගිහිල්ලා අසරණ වෙච්ච අය ඉන්නවා. ඒ වගේ පින්වතුනි අද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියලා හිතාගෙන අතරමං වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒ ඒ යන හැම දැනකම පින්වතුනි යන්නේ ඔබ හොඳට මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටියේ. සම්මාදිට්ඨිය නෙවෙයි. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කිසිම වෙනසක් නැහැ. උන්වහන්සේගේ ධර්මය එකයි. මේක කාටවත් පින්වතුනි අලුතෙන් අවබෝධ කරගන්න බෑ. එක කවුරු හරි කෙනෙක් මමයි මේ ධර්මයේ නැවත උපද්දවුවේ මමයි මේ ධර්මයේ නැවත මතු කරේ කියලා කවුරු හරි දේශනාවක් කරනවා නම් හොඳට මතක තියාගන්නේ ඒක බය නැතුව ප්‍රතික්ෂේප කරන්න මම කරුණ සාක්ෂි සාධකතු ඔබට ඉදිරිපත් කරන්නේ ඒ ධර්මයේ පින්වුතුනි මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා ධර්මිය මේවා මෙහිම කියද්දී කෙනෙකුට හිතරි දෙන්න පුළුවන් කෙනෙකුට මේවා දැනෙන්න පුළුවන් නමුත් මේ වචන මෙහෙම භාවිතා කරන්නේ කිසිම බයක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්මයේ දේශනා කරන අපි බිය යුතු වන්නේ නැති නිසා බලන්න අද රහත් වෙලයි කියලා කී දෙනෙක් ඉන්නවද? හඬ නගන. බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා රහත් වෙලයි කියන කෙනා කවදාවත් රහත් වෙලයි කියලා කියන්නේ නැහැ කියලා. මම ඒකට පොඩි කාරණාවක් කියන්නම්. ඔය මහා සමය සූත්‍ර දීඝනිකායේ මහා සමය සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා මේ ඒ මහා සමය සූත්‍රයේ උදාහරණයක් දීලා තියෙනවා මහණෙනි නිදානයක් ගත්තු කෙනා Taman නිදානයක් ගත්තයි කියලා ප්‍රකට කරන්න හැයිලු. ඒ වගේ තමයි රහත් වෙච්ච කෙනා Taman රහත්ුණයි කියලා කියන්නේ නෑලු. ආන් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ධර්මීය සම්‍යක් දෘෂ්ටික ධහම දේශනා ශ්‍රවණය කරනවා නම් එය ශ්‍රවණය කරන්න තියෙන්නේ කොතනින්ද? මේ ත්‍රිපිටක අට කතාවලින් කියන ධර්මයේ විතරයි. Tamanට හිතූ හිතූ ආකාරයේ කියන අදහස් පින්වතුනි සම්‍යක් දෘෂ්ටිකත්වයට බලපාන්නේ නැහැ. ඒවා බොහෝ විලාවට වැඩි ඉඩ කඩක් තියෙනවා පින්වතුනි මිත්‍යා දෘෂ්ටියට. මේ සම්‍යක් දෘෂ්ටිය පින්වතුනි හොඳට තේරුම් ගන්නද දැන් අපි කියන්නේ නත්ති දින්නම් නත්ති ඉත්තන් නත්ති සුඛ දුක්ඛතානම් කම්මානම් ඵල විපාකං නත්ති මාතා නත්ති පිතා නත්ති අයන් ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති සමන බ්‍රාහ්මණ ඔය ආදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් අපි කතා කරනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කතා කරද්දී අපි අද තවත් මේ මිත්‍යා සංකල්පවල ගැලිලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි තවත් ගැලිලා ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් කරගන්න බැරුව ගොඩාක් පින්වතුනි අපි අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ඔබ කිසිම වෙලාවක මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි Tamanට කැමැති කැමැති පමණින් කැමැති කැමැති තැන්වලින් තේරුම් කරගන්න උත්සාහ කරන්නට එපා. ත්‍රිපිටක අට කතාවෙන් මේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට තමයි නිවන් මඟ ඔබට වැටෙන්නේ. කවදාවත් මේ ටික විතරක් ඇති මේ ටික විතරක් එපායි කියලා ඔබ ටිකක් ප්‍රතික්ෂේප කළ තව ටිකක් තෝරගන්න යන්නත් එපා. අද කාලේ ඒ විදිහටත් ගොඩක් අය කරනවා. සමහර තැන්වලින් කියනවා අනේ මෙතනනම් වෙන මුකුත් කියන්නේ නෑ සතර සතිපට්ඨානෙ විතරමයි හාමුදුරුවනේ දේශනා කරන්න කියලා සමහර අය ඒ තැන්වලට යනවා. බුදුහාමුදුරුවෝ පින්වතුනි එතකොට බලන්නකෝ උන්වහන්සේටත් වැරදිච්ච තැනක් වගේ මේ මිනිස්සු අද කාලේ මේ පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨාන විතර ප්‍රමාණවත් නම් නිවන් දකින්න බුදුහාමුදුරනේ මේ අනවශ්‍යට කොට ධර්මයේ දේශනා කළා තියෙන්නේ. සතර සතිපට්ඨාන විතරක් අපිට ඉතුරු කරලා අනිත් දේශනාවල් ටික ඉවත් කරන්න තිබුණනේ පින්වතුනි. නෑ පින්වතුනි හොඳට මතක තියාගන්න සතර සතිපට්ඨානේ නිවන් දකින්න පුළුවන්. නමුත් සතර සතිපට්ඨානේ නිවන් දකින්න පුළුවන් වුණා නම් අද සතර සතිපට්ඨානේ වඩන කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවද? එයාලා ඔක්කොම පින්වතුනි නිවන් දකින්න පුළුවන් වෙන්න එපයි. එහෙම නැහැ. සතර සතිපට්ඨානෙ අපට ඕන අවශ්‍යයි. නමුත් ඊට එහා අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕන. අද කාලේ ඇතැම් අය මෙන්න මේ ටික විතරක් අපිට ඇති භාවනා විතරක් අපිට කරලා දෙන අනිත් වෙන මුකුත් එපා. ওই සූත්‍ර අපිට එපා මේ දේවල් එපායි කියලා එපා එපා කියලා ප්‍රතික්ෂේප කර කර පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් අයින් වෙලා මිත්‍යා දෘෂ්ටික ගමනක් පින්වතුනි යන්නේ. එහෙම යන්නට එපා. මේ සම්‍යදෘෂ්ටික දහමක් තියෙන කාලයක බුද්ධෝත්පාද කාලයක ධර්මයක් තියෙන කාලයක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තියෙන කාලයක ඔබ හොඳට මතක තියාගන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් පින්වතුනි ඔබ මද්දකට හරි අයින් වුණොතින් මේ සංසාරේ ඔබට ලැබෙන ලොකුම අලාභය උණයි කියලා ඔබ හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ ඔබ ධහම ශ්‍රවණය කරද්දී බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක අට කතාවෙලිම ධර්මයේ ශ්‍රවණය කරන්න. එතනයි පින්වුතුනි ඔබේ නිවන් මඟ තිබෙන්නේ වෙන කොතනවත් නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔය දසක නිපාතේම 6 වෙනි පොතේම මහා චුන්ද කියලා සූත්‍රයක මගේ කාරණාව කියලා දේශනාව අවසන් කරන්නම්. ඇත්තට මේ දේශනාව දිගු මාතෘකාවක් නිසා මේක තාමත් හොඳට විස්තර කරන්න පුළුවන් මාතෘකාවක්. මේ මහා චුන්ද සූත්‍රයේ ඔය 78 වෙනි පිටුවේ තියෙනවා පිංගුතුනි චුන්ද සූත්‍රයේ සමහර අය කියනවා අපි ඥානවාදයක්, ඒ කියන්නේ භවනාවාදයක් අපි මාර්ගඵල ලබලා අපි මේ විදියට තැනකට ඇවිල්ලා කියලා බුදුහාඳුර උපමාවක් දේශනා කරනවා හරියට මෙන්න මේ විදියට කොහොමද යම්සේ පුරුෂයෙක් දිලිඳු වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දුප්පත් කෙනෙක් කියනවා නෑ මට ධනිය තියෙනවා කියලා. මම නිර්ධනනේ මම ධනයක් තියෙනවායි කියලා කියනවා. එතකොට එයාට ධනෙන් වැඩක් කරන්න ඕන වෙලාවක ධනෙන් වැඩක් කරන්න ගියන් පස්සේදී ඒ ධනෙන් වැඩක් කරගන්න බැරි වෙනවලු. ඒ වගේ තමයි මම බුදුහාඳුර දේශනා කරනවා බොරුවට රහත් වෙලයි කියන අය, බොරුවට ධාන තියෙනවයි කියන අය, බොරුවට මාර්ගඵල ලැබුවයි කියන අය කියනවා විතරයි. එයාලා ධාන වලින් මාර්ගඵල වලින් වැඩක් කරන්න ආපු වෙලාවට ඒ වැඩේ කරගන්න බැරි වෙනවලු. ඉතින් ඒක තමයි පින්වතුන් අද කාලේ වෙලා තියෙන්නේ. මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ඔබ සම්‍යදෘෂ්ටික මාර්ගයේ පින්වතුනි ගමන් කරන්න ඒ සම්‍යදෘෂ්ටික මාර්ගයෙන් ඔබ අයින් වුණොතින් ඔබ පින්වතුනි යන්නේ මිත්‍යා දෘෂ්ටික මාර්ගයක එහෙමනම් මේ දේශනාව ඔබට තවත් ඉදිරියටත් අපිට මාතෘකා වශයෙන් අරගෙන දේශනා කරන්න පුළුවන් දේශනාවක් එමනම් මේ කරුණු කාරණාවල් ටික ඔබ තෝරාගෙන ඔබේ අවබෝධය ලබාගෙන ඔබට මේ මිත්‍යා සංකල්ප වලින් ඉවත් වෙලා සම්‍යදෘෂ්ටිකාර්ය මාර්ගයෙන් ඔබට ගමන් කරන්නට මේ දේශනාව ඔබට හේතු වාසනා වේවායි කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා අද දවසේදී මේ මිත්‍යා දෘෂ්ටිකත්වය නිවනට බාධා වෙන අයුරු මාත්‍රකාව ඔස්සේ මේ ධර්ම දේශනාව අපි සිද්ධ කළේ එහෙමනම් මේ ධර්මානුශාසනාව තුලින් අප අනුමෝදන් කරගත්තා උදාාර කුසලයේ බලයෙන් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ නිවැරදි සම්‍යක් දෘෂ්ටිකාර්ය මාර්ගයක ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා බෝධියකීම අවබෝධ කරගන්නට මේ පිං හේතු වාසනා වේවායි අපි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එන ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින්වහන්සේ අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තවතවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි. කල්ප මාර බලය බින්ද බෝධි මුලේ හිඳ සියනාද පැතුරු ආශිර්වාදාත්මක වූද අධ්‍යාත්මික ශක්තිය වලවන්නා වූද මහා වන්තේ බුදු පූජා සුක්‍රියා ධර්ම පිළිවෙත සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට වෙළඳ සේවය පිය පාද පියුම් සුජීවත්ව සිටින දෙමාපියන්ට ආශිර්වාද පතා විලම්භ ප්‍රතිකාර ලබන අයට එක්ම සුවපත්කම කියනවා විදේශගතව සිටින ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද පතා රැකියාවේ වූ ව්‍යාපාරික ස්ථානයේ දරුවන්ට මරණ බිම සම්පන්න බෝධි පූජා පින්කමකින් ආශිර්වාද ලබා ගන්න. අමතන්න 269 62 80 අලෙවි අංශය තුසිත 269 40 62 ෆැක්ස් සංඛ්‍ය 269 1977 විද්‍යුත් පැල slbc live@gmail.com